දැන් අපි බලමු මෙහෙනම් බුදුරණවහන්සේ කියනව සොකියත්තේ. සොකියත්තේ කියලා කියන්නේ ඔන්න මම උදාහරණයක් ගමුකෝ ඔක්කොම ටික අතහැරලා එකක් මම බත් කනවා. දැන් කනවා කියන ක්‍රියාවේදී කනවා කියන ක්‍රියාව ගැන විතරක් හිතන අර සියලුම ක්‍රියා නිස්සබහ කරන්න කනවා කියන ක්‍රියාවේ ක්‍රියාව කියන කාරණාව බලනකොට ක්‍රියාව කියන කාරණාව එක්ක විතරක් බලනකොට මමකෝ වෙන එකක් නෑ. ඒ කනවා කියන ක්‍රියාව විතරයි. හොඳට හිතන්න ඒක මොකද මම මේක පැහැදිලි කරන්නේ බුදුරණන් වහන්සේ අර මේ සොකියත් රූපේ දන සංකාර විඥාන ගැන එකින් එකනේ හොයන්න කියන්නේ නේ. අන්න ඒක නිසා මම මේක පැහැදිලි කරන්නේ. කනවා කියන්නේ දේ විතරයි ඈ. දැන් අපි හිතමු කන් නැතුව හිතනවා කියලා මං ඉන්නවා කියලා. ඒ හිතනවනේ. එතකොට හිතනවා. ආ හිතිල්ල ක්‍රියාව වෙවිදිලා. මං කියන්නේ කනවා කියන ක්‍රියාව විතරයි. මොන මමත් ඉන්නවා. දැන් අපි පෙන්වන්න යන්නේ. මමත් ඉන්නවා බත් පිඟානක් තියෙනවා. දැන් ඔන්න මම මමවත් කනවා කියන කාරණාව දාගත්තාම මං ඉන්නවා කියලා හිතන එකක් නැතුව බත් පිඟානක් තියනවා කියලා එකක් නැතුව. ඒතකොට වෙන ක්‍රියා දෙකක් නේ. බත් පිඟානක් තියනවා කියලා දැක්කනේ. නැත්තම් හිතුවනේ ඒ දෙක නැතුව කනවා. කනවා කියන කාරණාව ගැන හොයන්න ගියාම බත් ගැන හොයලා හරියයිද? නෑ. මම ගැන හොයලා හරියයිද? ඒත් නෑ. හැබැයි කන්නේ මමයි බතුයි කනවයි මේ ඔක්කොම එක එක වෙලා නේද? ඒ කියන්නේ එක එක උනේ කොහමද? එක ඒ කාරණා යෙදුනේ කොහමද? කනවා කියන එක. ඔය එකක් එකක් කරලා තුනම නම් යෙදෙන්නේ නෑනේ. කනවා කියන එක යෙදුනේ එකත් එක්ක. හැබැයි කනවා කියන යෙදෙන කොට නේද අපට අර ඒකේ අනිත්‍යම නෑ. හොඳට හිතන්න දකින්නව නෑ, හිතනව නෑ, ඇහෙනව නෑ, දැනෙනව මොකුත් නෑ. කනවා කියන එක විතරයි. ඒ කියන්නේ බත් රිංගාන දකිනවා මං ඉන්නවා කියලා හිතනවා බත් රිංගාන තියනවා කියලා හිතනවා ඒව මොකුත් නැතුව කනවා. කනවා කියන දේත් එක්ක නේද බත් මම හම්බෙලා තියෙන්නේ. මම බත් මමයි බතුයි. නැත්නම් මම බතුයි හම්බෙනවද? කනවා කියන එක නැත්නම් මම බතුයි හම්බෙනවද? නෑනේ. හිතනවන හිතනවා කියන එකත් නැතුව මම මේ කතා කරන එක ක්‍රියාවක් ගැන විතරයි. එක ක්‍රියාවක් ගැන විතරක් හොයනකොට පමල් බැටරි දෙකම හම්බුනේ කනවා කියන එකත් එක්ක. කනවා කියනකොට අපට ඒ ඒ ඒ සජීවීකරණයක් ආවා දැන් ඔන්න. බහුලත්වයක් ආවා ඔන්න. ලැබුණා ඔන්න. ලැබෙද්දී අපි කතා කරන්නේ කන එකද මගේ බත් විගාන ගැනද මම ගැන බත් විගාන ගැනද මං ගැනයි බත් විගානයි ගැන. හැබැයි අපට අමතක වෙනවා මේ කන නිසායි මමයි බත් විගානයි තියෙන්නේ. මමයි බත් විගානයි යෙදුනේ කියන කාරණාව කෑම කියන අනික්‍රියා නෑ. මම මේක පුන පුනා කියන්නේ ඒකයි. බත් පිඟානක් දැක්කා, බත් පිඟානක් තියෙනවා, මම ඉන්නවා, මම මම ගැන හිතන ඒව නැතුව ඒ ක්‍රියාපද නැතුව කනවා කියන ක්‍රියාව එක නේද? මම මට බත් කියන කාරණාව යෙදුනේ. නැතන් යෙදුන්නේ කනවා කියන එකත් සජීවීකරණයක් ආවා. මෙතනදී සජීවීකරණයක් ඇවිල්ලා තියේදී අපි හිතනවානේ බත් වෙන එකයි මම වෙන එකයි. එක නෑ කනවා කියන එක යෙදිලා තියෙදි එක නෑ කියලා හිතනවා. එක්ක ඔය දෙක තියෙනවා නැත්නම් නෑ කියලා හිතනවා. ඉතින් කොහෙද නෑ තියෙනවා වෙන්නේ? වැරදීනේ. ඇයි ඒකද තියෙනවා කියන්නේ? ඉතින් කණ්ඩ කල්ලුත් තියෙන්න එපා එහෙනම්. හැබැයි හිතන්නේ නෑ, දකින්නේ නෑ, පේන්නේ නෑ. ඒව මොකුත් නැතුව ඈ, ඒ ක්‍රියා නැතුව. එදෙනවද? ඒතර නැද්ද? ඉතින් කන්නේ මොනවද එහෙනම්? බත් නිකන්නේ. එන ඌ කනවද? බත් කන්නේ. බුදුරණවහන්සේ හොයන්න කියන්නේ රූපණය ගැන නේ දැනගැනි ඕනේ හොයන්න කියන්නේ දැන් මේ කනවා ක්‍රියාව දැන් ඔන්න කනවා ගැන හොයනවා හරි අවධානයෙන් බැලුවොත් ඔන්නේ දැන් අපි මේකේ ලං කරනවා අර බත් එකට මේකට කන කෑමත් එක්ක මේවා ඔක්කොම ලැබිලා තියෙන්නේ නමුත් අපි යන්නේ දෙක ලං කරනවා වෙනම හපෝ ඒ දෙක දාගන්න බලනවා මේකේ ඇත්තම දේ බැලුවොත් සොකියත්‍රි කියන්නේ ඒක සොකියත්‍රික්කුණ සොකියත්‍රික්කුණ ධර්මයේ බුදුරණවහන්සේ නන්නේ ඇත්තම කාරණාව බැලුවොත් බත් ගැන වීමද මම ගැන වීමද අදාළ දෙකම නෙමෙයිනේ ඇයි කනවා කියන එකත් එක්ක නේදුනේ කනවා කියන එක හොයනවනේ ඔන්න සිහිය වීරිය නුවණ ඔන්න ඉස්මතු වෙන හැටි ඈ ඔච්චර සිහියක් ඕනදනේ ඇයි ඒ කියපු කාරණාවම බලන්න වීරිය යරවට යනවනේ අසාමාන්‍ය වීරිය නුවණ ඒකම හොයන්න නුවණ වීරිය. අයිකෝන ආයිතන්නේ කෑම කිය කනවා කියන කාරණාව එකයි මමයි බතුයි කියන කාරණාව නිර්වචනයක් ආවේ සජීවීකරණයක් ආවේ. අපි කනවා කියන එක හිතන්නේ නැතුව මමයි බත්ති ගානයි ගැන තියෙන එක වැඩිපුර ගන්න. ඒ ඒ පැත්තට යමු වෙනවා. නැත්නම් නෑ කියන එකට. ওই දෙක නියන්නේ. එහෙම නැතුව කනවා කියන එක එක බලනකොට. දැන් කනවා කියන එක මොකෝ දැන් දැන් ඔන්න හරි සිහියක් වීරියක් නුවණක් තියෙන ඒක අවදානෙ ඉන්න අවදානෙ ඉන්න කෙනෙකුගෙන් ඔන්න මං අහනවා කනවා කියන එක පිළිබඳව මට කියලා දෙන්න කනවා කියන එක මට නිර්වචනය කරලා දෙන්න කනවා කියන එකත් එක්කයි මමයි බතුයි හම්බුනේ හොඳට හිතන්න මමයි බතුයි හම්බුනේ කනවා කියන එකත් එක්කනේ එතකොට එහෙනම් මං අහන්නේ කනවා කියන එක නිර්වචනය කරලා දෙන්න කියලා එතන මමයි බතුයි ඇද ගන්න බෑනේ. ඉතින් මමයි බතුයි කියන යදුනේ කනවා කියන එකත් එක්ක. ඉතින් ආයි ආයි මමයි බතුයි ඇද ගන්න එකට. හරි හරි මෝඩ වැඩක් නේ ඒක. නේ? හරි මෝඩ වැඩක්. කනවා කියන එක ගැන මං අහනවා. මොකද කනවා කියන්නේ? උත්තරයක් තියෙනවද? උත්තරයක් නැහැ නේ. කනවා කියන එකට උත්තරයක් නැහැ නේ. ඉතින් මොකද්ද මේ කියන්නේ? දැන් දැන් එහෙම ඒක ඒක ගැන බලද්දී මම කෝ කොබත් යෙදෙනවද නැද්ද යෙදෙන්නේ නැද්ද තියෙනවද අන්න යෙදෙන්නේ නැණි කතාව ඉවරයි දැන් ඔන්න බලන්න කොහොම ලොකු සිහියක් ඕනදනේ කොහොම වීරයක් ඕනද කොහොම නුණක් ඕනද මම කනවා කියන එක ගැන අහනවා අහද්දි උත්තරේ මොකද්ද ඒ මේක කතා කරන්න බෑ. ඒ කියන්නේ හම්බෙන්නේ නෑනේ. ඉතින් ඕකට අනිත්‍යයි කියනවා. ඔකට අනිත්‍යයි කියන. ඔය විදිහට ඔය විදිහට හැම එකම සිහියෙන් හිටියොත් හැම එකම සිහියෙන් හිටියොත් ක්‍රියා එක ක්‍රියාවත් එක්කන සජීවීකරණ වෙලා තියෙන්නේ සිහියෙන් හිටියොත් අන්න අතීතනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිරින පරිදි දුර්ලං ගොරෝසියම් කියලා කියන ඕකටනේ මොකද වෙන්නේ තන්නේ තම්මම නේසම කෝ මම නැති වුණාද එතකොට යෙදෙන්නේ නේද මම නැති වුණාද? බලන්නක බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන සුන්දරත්වය. නැති වෙලා නැහනේ. තිබ්බද? ඉතින් අරකට එක්කනේ බලන්න සජීවීකරණය වෙච්ච ක්‍රියාව එක්කනේ බලන්න තියෙන්නේ. වෙන එකක් එක්ක නෙවෙයිනේ. දැන් දැන් ওই මම ඔය පැහැදිලි කරේ කනවා කියන ක්‍රියාව. අපි දැන් මං ඊළඟට කියනවා මේ හැම ක්‍රියාවක් ගැන හිතන්න කියලා. ඔය හැම ක්‍රියාව එකම අපි බලන්න අර ක්‍රියාපහ අරගෙන පහෙන් එකින් එක අරන් බලන්න. හැබැයි ක්‍රියාව ක්‍රියාව නාම පදයකට ලං කරන්න එපා. හොඳේ? ක්‍රියාව නාම පදයකට ලං කරන්න නැතුව බලන්න. හොයන්න. නැත්නම් අපි දැන් ක්‍රියාවත් එක්ක නාම නාමයක් ඒ නම් කියන එකක් ආවේ අපි මොකද කරන්නේ නාමයේත් එක්ක ක්‍රියා වෙනවලු අනිත් පැත්තට යනවනේ ඇයි සිහිය මදිනේ වීරිය මදිනේ නුවණ මදිනේ ක්‍රියාව ගැන හොයලා බලන්න කෘප්පණය. කෘප්පණය. ඒ දැන් මම ඔබට දැන් ওই බත් කනවා කියන කාරණාව කනවා කියන එක නිර්වචනය කරන්න මම බත් බත් ත්‍රිගාණයමයි ගත්තනේ උදාහරණයට. ඒක නිර්වචනය කරන්න රුප්පණය කියන එක නිර්වචනය කරන බුදුරණවහන්සේ කය ගත්තා. නාමයක් ගන්න එපෑ කතා කරන්න. නැත්නම් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න බෑ. රුප්පණය වෙන හැටි කතා කරා. නාමයක් ගන්න එපෑ කතා කරන්න නැත්නම් බෑනේ. හැබැයි බුදුරණවහන්සේගේ රුප්පණය රුප්පණේ විඳීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් මේ ඔක්කොටම උදාහරණ ගත්ත කතා කරන්න බුදුරන් වහන්සේ. නැත්තම් කතා කරන්න බෑනේ ඉන්න ඒක යොදලා කතා කරලා පෙන්වන්න දෙපේ. පැහැදිලි කරන්න දෙපේ. හරියට ආවදානෙන් අහගෙන හිටියොත් මොකද්ද කරන්න තියෙන්නේ? අන්න අර ක්‍රියාව ගැන ජීවිතේ දැන් මම දැන් කනවා කියන ක්‍රියාව එක්කනේ මේ ගත්තේ. ඇත්තටම බුදුරන් වහන්සේ සත්තටන සූත්‍රය පෙන්නනවානේ රූපය ගැන හොයනකොට රූපණේ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම. මෙවුවා ගැන හොයනකොට එකින් එක රහත් වෙනවනේ. එක ක්‍රියාවක් නේ බලන්නේ. ක්‍රියා පහක් බලන්නේ නැහනේ. එක ක්‍රියාවක් බලන්නේ. ක්‍රියා පහක් බලනවද නැහැ ක්‍රියාවක් බලන්නේ. එතකොට මේ දැන් මේක දැන් හොයාගෙන යද්දී ඊතර වෙන එක නෙවෙන්නේ හොයන්න පෙන්වන්න වෙනවනේ හොයන්න පෙන්වන්න වෙනවා. ඒතර සොකියත්වයේ කියලා පෙන්වන්නේ පහටම ඇයි සම්බන්ධයක් පෙන්න අපි මම ඒකට උදාහරණයක් කියන්නම්. මම ඔන්න උදාහරණයක් කියනවා බත් දැක්කා. ආම්බත් බේම් මම දැක්කා සුවඳාව මං ඉන්නවා හිතුවා දැක්කා සුවඳාව මං ඉන්නවා කනවා. ක්‍රියා කිහිපයක් තියෙනවනේ. ක්‍රියා කිහිපයක් සුවඳාවා දැක්කා මං ඉන්නවා හිතුවා කනවා ගොඩක් තියෙනවා ක්‍රියා ක්‍රියාවක් ගැන හෙව්වොත් අන්න ක්‍රියාවක් ගැන හෙව්වොත් එකක් ගැන හෙව්වොත් ඒ දෙන්නේ නැහනේ හැබැයි යෙදෙන එකේදී ක්‍රියා කිහිපයක් කතා කරන්න වෙනවා යෙදෙන එකේදී අන්න නැත යෙදෙන්නේ නැහනේ යෙදෙන්නේ එකත් එක්කනේ